විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගේ පද රටා, ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා. ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා කුලසේන ජයලත් 1962 රචනා කර ලංකාවේ පාඨක ප්‍රජාවගේ පාඨක අභිරුචිය වෙනුවෙන් ජනගත කළ ගොළු හදවත. ගොළු හදවත 1968 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පේරිස් සිනමා පටයකට නගනවා. එහි තේමා සංගීතය. ඒ සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන්. ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගොළු හදවත තේමා වාදනයේ එදා වාදනයෙන් සහාය වූ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සමාජිකින් අදත් එලෙසම මේ වේදිකාවේදී ගොළු හදවත තේමා වාදනය එලෙස වාදනය කළා. එසේනම් දැන් ගොළු නොවන හදවත් කතා කරන හැන්දාවක ආරම්භම අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා අද ගුවන්විදුලියේ වාදක මණ්ඩලය වසර 65කට පසුව ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳ පළමු කියවීම මෙලෙස මතකාවර්ජණයට ඔබේ සවන්පත් ඔබේ හිත ඔබේ හදවත යලිත් යාකරන වේලාව Thank you. ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ඒ ගුවන් විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දය. තේමා වාදන ව්‍යමන නිර්මාණය සුසන්ත මధుර පෙරව. සංගීත මෙහෙම අද විශාරද රෝහණ ධර්මකීර්ති මා පෙර කිව්ව ගොළු හදවත තේමා වාදනයේ නිර්මාණයේදී මුල්ම නිර්මාණයේදී බත්නලා වාදනය කළේ අද බත්නලා වාදනය කරන උපතිස්ස පෙරේරා අපේ ආදරණීය වාද්‍ය ශිල්පියා. අදත් ඔහු ඒ වගේම වාදනය කරනවා. පිළිම නෙලා නැති බිරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක්. ඔවුන් නොසිටින්නට මහා සංගීතඥයින් බිහි නොවන්නට ඇතැම් විට ඉඩ තිබුණා. ගායක ගායිකාවන් බෙබිම මත පැල නොවන්නට ඉඩ තිබුණා. ගීත රචකයින් තමන්ගේ සිතුවිලි හිස් අවකාශයට පමණක් මුදා හරින්නට ඉඩ තිබුණා. ඔවුන් වැයුවේ සප්තප්ස්වරය පමණක් නෙවෙයි. කලාකරුවන්ගේ ජීවිතවල ප්‍රාර්ථනා අදිෂ්ඨාන බලාපොරොත්තු හීන ඒවයි ඔවුන් වැයුවේ. ඔවුන් නිමෙව්වේ තනු පමණක් නොව ජීවිත ජීවිතයන් වල අර්ථයන් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන්. හැබැයි ඔවුන් ගැන ගී ලියුනේ නැහැ. ඔවුන් ගැන පොත් ලියුනේද නැහැ. අවුරුදු 65කට කලින් ඔක්තෝබර් 1 වෙනිදා 1952 එඩ්වින් සමර දිවාකර මහතාගේ නායකත්වයෙන් ගුවන්විදුලි ස්ථිර වාදක මණ්ඩලය පිහිටවනවා. ඊට කලින් 1939 දී ගුවන්විදුලි කාර්යාලය වාදක මණ්ඩලය ස්ථාපිත කරනවා. එදා ඉඳලා අද දක්වා මෙරට සංගීත ක්ෂේත්‍රය සිංහල ගීතය ජනගත කිරීම දෙසා ඔවුන් කළ මෙහෙවරයි අද අපේ පළමු වරට මෙසේ ගුවන් විදුලියේදී කියවන්නේ. මා ඒ කියවීමට ආරාධනා කළ අද ගුවන් විදුලියට බද්ධ වුණු ජානගත සම්බන්ධතාවයන් සහිත විද්වතුන්ට කලාකරුවන්ට ඒ වගේම ගුවන්විදුලි වාදක මණ්ඩලයේ පෙර සිටි ජ්‍යෙෂ්ඨයින්ට මා මුලින්ම ආදාරයම් කරන්නේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම සංගීතඥයෙක් මහදුරුවරයෙක් ගායකෙක්, වාදකෙක්, තනු රචකෙක් ගුවන් විදුලිය සහ ඔහු වෙන් කර හඳුනාගන්නට බැරි තරම් සම්බන්ධතාවයක් සහිත ආදරණීය කලාකරුවෙක්. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන් මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමන්ටයි මගේ මුල්ම ගෞරවනීය ආරාධනය. එසේම අද මේ කියවීම අත්දැකීම් බෙදා හදා ගැනීමක් වගේම ඊට එහා ගිය වනදුලි වාදක මණ්ඩලය පිළිබඳ මෙතෙක් නොකියවුණු කතා කියවීමට සහ නොකියවුණු මානයන් පිළිබඳ හොයෑමට අවශ්‍යකමක් අපිට තිබුණා. එනිසා අපි ආරාධනා කරා සංගීතය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත තවත් විද්වතෙකුට උත් සංගීතඥයෙක්, ගායකයෙක්, සංගීත පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතෙක්. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති මහාචාර්ය කෝලිත බහනු දිසානායක මහතාට අපි ආරාධනා කරනවා. එසේම අපිට අවශ්‍ය වුණා ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳව පරේක්ෂණාත්මක කියවීමක් නිරත වෙන්නට. මාධ්‍ය සහ ගුවන්විදුලි වාදක මණ්ඩලය වාදක මණ්ඩලයක් සතු ආසියාවේ එකම මාධ්‍ය ආයතනයේ ගුවන්විදුලිය. ගුවන්විදුලියට ඇයි වාදක මණ්ඩලයක්? අපිට පරේක්ෂණාත්මක කියවීමක් අවශ්‍ය වුණා. මාරාධනා කරා ගුවන්විදුලියෙන් පරිබාහිර වූද නමුත් ගුවන්විදුලි සමුගාතේ ජාත මිත්‍ර සංගීතවේදියෙකුට අදිරවරයෙකුට ප්‍රවීණ මාධ්‍යවේදියෙකුට ශාස්ත්‍රපති ලාල් ආනන්දා බේදීර මහතාට මා ආරාධනා කරන ගෞරවයෙන් එසේම අද මේ වැඩසටහනට ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පීන් පිරිසක් සහභාගී වෙනවා ගුවන්විදුලි වාදක මණ්ඩලය පෙර නියෝජනය කළ දස්කම් විස්කම් පෑ ඒ වගේම සරල ගීත චිත්‍රපට සංගීතය මේ ආදී විවිධ ක්ෂේත්‍රයන්හි පතල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පීන් කීප දෙනෙකුට අපි ආරාධනා කරා. ඔවුන් වරින් වර අපේ වේදිකාවට පැමිණේවි. මම මුලින්ම ආරාධනා කරන්නේ 1930 දශකයේ අගභාගයේදී ගුවන්විදුලියට එන ඔහුගේ පියත් එක්ක එන ඉන්පසු ගුවන්විදුලි වාදක මණ්ඩලයට එකතු වන දශක ගණනාවක් ගුවන්විදුලි වාදක මණ්ඩලත් සමග කටයුතු කළ වාද්‍ය ශිල්පියෙකුට ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශිල්පියෙකුට විමල් ජේශ්වරත් මහතාට මා මුලින්ම ආරාධනා කරනවාද අපේ වැඩසටහනට එක්වන්නට මා ආරාධනා කරන්නේ ගුවන්විදුලියේම කුඩා කාලේ ඉඳලම ගුවන්විදුලියේ හැදී වැඩුණු තවමත් ගුවන්විදුලියේ වැඩසටහන් වලට එකතු වන හඬ කැවීම් ශිල්පියෙක් විදිහට, නිවේදකයෙක් විදිහට, ගායකයෙක් විදිහට ටිකු ගමනක් ආව කලාකරුවෙක්. ඔහු 1995 96 වර්ෂවලදී සම්මානයට පවා පාත්‍ර වුණා ගුවන්විදුලි වැඩසටහන්. ඔහු ඒවා නිෂ්පාදනය කරන ගුවන්විදුලි වාදක මණ්ඩලයත් එක්ක ඔහුටත් කතා කරන්න දැක් ඇති. අපේ ආදරණීය ගාන ශිල්පී රෝහණ සිරිවර්ධන ගාන ශිල්පියාටයි මේ ආරයුම. මම හිතන්නේ මේ ඔබ ඉතාමත් කුඩා අවදී ඉඳලා ගුවන්විදුලේ ළමා ශිල්පියෙක් විදිහට ඇවිත් මේ මොහොත දක්වාම දීර්ඝ ගමනක්. ඔව් ඊමානන්ද මේ මම 1960 වර්ෂයේ තමයි ගුවන්විදුලේ ළමා පිටියට එන්නේ කරුණාගේ ළමා පිටියට ඔඩිෂන් එකක් පරීක්ෂණයක් මගින් මම ඉස්ලාම ළමා පිරිට ඇතුල් වෙනකොට දැක්ක ගායන ශිල්පිනිය තාමත් ඉන්නවා මේ මාගන්ධයක් අහ. ඒගොල්ලෝ මෙඩිටිය වශයෙන් අපිට උගාත්ම සහයෝගයක් දුන්නා. මට මතකයි වාදක මල්ලේ ඒ වෙලාවේ හිටියේ නටරාජ මාස්ටර් ඩීඩී දැනි දැනි අය දැනි අය තමයි ඒ ළමා පිටිය වාදක මල්ලේ මෙහෙවන්නේ ඒ ළමා පිටියේ දැනි අයගේ පුහුණුව යටතේ මම දන්නේ ගායන ශිල්පී ශිල්පිනීන් රාශියක් බිහි වුණා ඒ ළමා පිටිය තුලින් මර්වින් විජේවර්ධන අයියා ගිටාර් බලට හිටියේ බොහොම සීමිත පිරිසක් තමයි නමුත් ඒ සජීවීව ඒ ළමා පිටියේ ඒ දවස ප්‍රචාරය වෙන්නේ නමුත් අපිට ලොකු අත්දැකීමක් වුණා ඒ වාදක මණ්ඩලය දැක්කම අදටත් මට මතක් වෙනවා ඉතින් මේ අද ඇත්තටම සන්තෝෂජනක අවස්ථාවක් ඊට පස්සෙ මම ළමා පිටියෙන් නික්ම මෙහිම සේවයට පැමිණියම මම වෙළඳ සේවයේ සුදේශී සේවයේ සංගීතංශේ වැඩ කළා. එතින් මට ඒ වාදක මණ්ඩලයත් සමගම තවත් වාදක මණ්ඩලෙන් ප්‍රවීණයන් ගණනාවක් මුණ ගැසෙනවා. ඒ අතර මේ දැනටමත් මා ඉදිරියේ ඉන්න සමන්සිරි අයියා, තුල්නේ රංජිත් බෝගඩ මහත්මයා තව ඇති. ඊරිස ඉතින් මම හරි වාසනාවන්තයි මේ සියල්ම ශිල්පීන් සමග වාද්‍ය ශිල්පීන් සමග මගේ නිර්මාණ මගේ නිෂ්පාදන කටයුතු ඉතා හොඳින් කරගෙන යාමට මට වාසනාව ලැබුණා. හිමානන්ද සඳහන් කළා මේ ගුවන්ලිය බෙන්වෙන් මා නිෂ්පාදනය කළ වැඩසටහන් වලට සම්මාන හම්බුන බව. ඔව් මට ජනාධිපති සම්මාන සහ OCIC උන්දා හොඳම සංගීත නිෂ්පාදක හැටියට සම්මාන හම්බුන ගුවන්ලිය වෙනුවෙන් මේ සංගීතංශයේ තිබෙන ඒවකට තිබුණ එකම සම්මාන දෙකක් එයයි කියලා මම ආඩම්බරයෙන් සඳහන් කරනවා. නමුත් ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ එක <clears throat> මේ වැඩසටහනක් කැවිලා ගීත නාටක ගීත නාටකය කියනකොට මම මේ ගෞරවණීය මගේ සාහිත්‍යයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගාන්ධයක්කටත් ඒ දවස්වල මෙහි ගීත නාටක පටිගත වෙනකොට අනිවාර්යයෙන්ම මටත් ඇරවුමක් ලැබෙනවා. අපි සමූහ ගායන තමයි ගායනා කරන්නේ. ඉතින් මම ඇත්ත වශයෙන්ම මම ගවේෂණය තමයි කරන්නේ එතෙන්ට ඇවිල්ලා මේ වාද්‍ය ශිල්පීන් මේ වාදනය කරන අයුරු. ඉතින් ගීත නාටකයක් වුණාම සතියක් පමණ ඒ ගීත නාටකයේ පටිගතිය කිරීම වල යෙදෙනවා. ඇත්තටම ගීත නාටකයක් කියවම ඒ ඒ ප්‍රස්තුතිය මේ කතා කරනවා. ඒ කතා කරන්නේ කොහොමද වාද්‍ය ශිල්පීන් තමයි. ඒ සංගීත අපිට මෙන්න මේ මේ විදියයි මේ ගීත නාටකයේ මේ තැනට මේක සනත්යකින් සහ ඩන්සන් සිල්වා මැතිතුමාගෙන් මම ඉගෙන ගත්තේ ඒ මේ විදින ආචාර්ය රන්තුන්ගෙන් එතකොට මේ ගීත නාටකේ අපි දෙබස් නැතුණත් කතා කරන්නේ කොහමද? එතකොට වාද්‍ය ශිල්පීන් තමයි ඒ අනුග්‍රහය අපිට දෙන්නේ මෙන්න මේ තැන්ට මෙන්න මේ වගේ වාද්‍ය වාද්‍ය ඛණ්ඩයක් අවශ්‍යයි. ඒ සම්පූර්ණ මේ පිටපත කතා කරනවා. ඉතින් ඒ මගේ සම්මාන පිළිබඳව සඳහන් කරනකොට ඒ ගුවන්විදුලි වාද්‍ය ශිල්පීන්ට මගේ ඉතාමත් ගෞරවය හදවතින්ම පිරිනමනවා. ඒ වගේම දැන් මේ ඉන්න වාදක මණ්ඩලයක් එතනින් ඉතාම දියුණු වාදක මණ්ඩලයක් දැන් ඉන්න ගුවන්විදුලි මම ආඩම්බර වෙනවා මමත් මේ සේවය කළ කෙනෙක් වශයෙන් මේ වාද්‍ය ශිල්පීන් සමග වාදක මණ්ඩලය සමග මේ නිමල් සුරි කුඩේ මහත්මයා එදා ඉඳලම ඉන්නු උපතිස්ස පෙරණ මහත්මයාත් එහෙමයි. ඉතින් මම ඒ සියලු දිනාට මේ අවස්ථාව අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඔබලා තව තවත් ඉදිරියට මේවා ගුවන්ලි වාදක මණ්ඩලය කිව්වම ආපහු කොහෙවත් නැහැ ඒ ගුවන්ලි වාදක මණ්ඩලය තමයි. Thank you. विरहगी තුල මේ දෙවලත් මට ගොඩක් උදව් කළ බව සීවත් කරන්න ඕනේ. සියලු දෙනාටම බොහොම ස්තුතියි. හිමානන්දට බොහොම බොහොම ස්තුතියි. රොහන් සිරිවර්ධන මහත්මයා, සනත්න සින් මහත්මයා, ගුවන්විදුලි වාදක මණ්ඩලය. දැන් ඒ කාලේ සංගීත ප්‍රසංගයක් ප්‍රාසංගික අත්දැකීමක් එළියේ මෙතනින් පිට තිබෙන අවස්ථාවේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ තිබුණු තැන. ඕදෙනෙක් කැමති අද සංගීතය ගුවන්විදුලි වාදක මණ්ඩලය කියලා. ඒ ප්‍රචාරය ලබා ගන්න. එහෙම නැත්නම් ඒ ඔවුන් හඳුන්වා දෙන්න. ගුවන්විදුලි වාදක මණ්ඩලයට ගුවන්විදුලින් එළියේ තිබුණු වටිනාකම මොන වගේද? ම්ම් හිමානන්ද එහෙම කාලයක් තිබුණා. දැනුත් නැතුවම හිතයිට. දැන් ඉතින් වාදනේ ස්වරස්ථාන වලට වඩා ශබ්දයේ අද මේ රටේ ප්‍රබල වෙලා තියෙන්නේ. සංගීතමය තත්ත්වයට වඩා ශබ්දය මොහුකුරා කියලා තියෙනවා මට පේන විදිහට. නමුත් නියම සංගීතයක් රච වෙන පිරිස් අතර ගෝන්දිල් වාදක මණ්ඩලය වගේ වාදක මණ්ඩල වලද නිශ්චිතන මේ රතන් හොයලා බලලා තමයි යන්නේ. වාදක මණ්ඩලය කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලලා අපේ ගීත කියන්න පුළුවන් දෙක බලලා කොහොමුණත් අපේ ගීත නොවන ගීත අපි කියන්නේ නැහැනේ. ඉතින් මේ මේ වාදක මණ්ඩල වලට මෙයන් දැන් මම රෝණගේ ගීතේ අහගෙන හිටියා කොච්චර ලස්සන වාදනය කළාද ඒ කවුන්ටර් මෙලිසෙන් බීච්චේම නේද ඔකවලට මං හරියට අසයින්ද ඉස්සරහ තිබුණා අපිට මේ වගේ ප්‍රබල වාදක මණ්ඩලක වංශාතාව තිබුණේ නැහැ ඉස්සෙල්ලා දැන් මේ වාදක මණ්ඩල හොඳට තියෙන්නේ එළියෙත් ඉන්නවා හොඳ වාදක එළියේ ඉන්නවා හොඳ වාදක මේ වගේ වාදක එළියෙත් ඉන්නවා සමහර එළිමානේ සංගීතවල එළිමාන නෙමෙයි එළිමාන ප්‍රසංගවලදී මේක වාදක මණ්ඩලයක් හොදා ගන්න අමාරු මොකද සුළු වාදක මණ්ඩලකින් ඒ ශබ්දය දෙන්න බෑ ඒ ශබ්දය දෙන්න නම් අද මේ විද්‍යුත් මාධ්‍යවල තියෙන බොහෝ සංගීත භාණ්ඩ නම් මේ සංගීත භාණ්ඩ මේ වාදනය කරන මේ සුරන් තමයි මොකද ශබ්දේ බබලයි. ඉතින් මේකේ වයලිනයක් ගහලා ඔය සිතාරයක් වාදනය කරලා සූට්යක් වාදනය කරලා තබ්ලක වාදනය කරලා ඒක කරගෙන අමාරු සමාත තැන්වල එළියේදී. ඒක නිසා අපි මේ වාදනමද පරිවසුබමක් ඇති වෙලා තියෙන මේකනේ නමුත් අසවතා සෞන්දර්ය අගෙන් රසවතා මේ වාදකමද සමග තමයි ඉන්නේ. මම තව කාරණා ඉමානන්ද කියන කැමතියි දැන් මං නම දැක්තුවා කිව්වාගේ වාදක මණ්ඩලයේ ඒකේ 35ක් දෙනවා. මේ වාදක මණ්ඩලයේ බොහෝ දෙනා අද ජීවිතුන් අතර නැහැ. මම මේ 35 මං හිතන් පිටිපහක් විතර නැහැ. 20ක් විතර නැහැ. මේ සුගුණ සංස්ථාවේ හිටියයි නෙමෙයි. වාදක මණ්ඩලවල හිටියයි. මේකෙන් සඳහනක් හොයා දැනග තියෙන්න ඕනේ. මේ ගුණ සංස්ථාව තේරෙ කරපාය. වාදක මණ්ඩලයේ වශයෙන් ඇවිල්ලා කේතර හැම ඒකල හරි ගවන්නේ නැහැ පැයකට डॉक्टर हाथाई बना दूध के बाद हाथाई बने ओ हाथाई बने ओए తీరైంట హతాయి బనాయి అది కాదు మే క్రియా మే సానీ అంకల్ బయాలి కి వన్ एक बार सानी कोरया सारे राधे का आया हाथ हाथ में बनाया के वन ने प्रोग्राम कर पाएंगे ना वहाँ बोराल ने ना वन लेकर वन दिया करना पर हाथ में बना बातें आओ तो बातें बना इतने इतने दिया कि नहीं අනේ මන් දවසක් අනන්ත දැකලා ඔයගොල්ලෝ දැකලා ඇති. වයිල් එක කියලා යන බලන්නේ නම් කනත් පැත්තේ ඉතියේ. පයින් යනවා. ඉතින් ඒ වගේ සුළු මුදලක් අය කරපු ආදමල්ලා තමයි ඉතියේ. නමුත් කරපු කාර්යභාරය පිළිගන්න ඕනේ අපි. අපි අමතක කරන්න ඕනේ නෑ. ඒ අයගේ නාමලැහිත්වයක් ඉතිහාසය හොයලා බලලා මම හේවුවාගේ මම පොතපතක් බලන්නේ අපි මේ මාර්ගයේ දුවයි දන්න මම ලියවන ලියවන ලියවන ලියවන කොලයක් කරන්නේ ඔක්කොම. මේ පොතේ නෑ ගොල්ලෝ අන්තේ පොතේ නෑ නම් මම කාගට ඇහුවේ නැහැ. මට මතකද ඒක කොහොලියකට. එහෙම ලියාගෙන ගිහිල්ලා කවදාවත් දවසක මුගන්සාර කිසියම් සංග්‍රහකෝ මේ වගේ මේ ගෝන්දි වංශය කියලා මේ වංශය වාරිකෝ නෑ කවුද? මේ ශිෂ්‍යවරයෙකු වුණා. මේ කවදාවත් එක තැන්පත් වෙන්න ඕන කියලා යෝජනා මම අර්ථ කරන්න කැමති. වාදකයන් වෙන්නේ. අපේ සහෝදර වාදකම ඔක්කොම මෙයා මෙයාගේ උනත් මම වර්තමානී නෑ ඉතිහාසය ඉතිහාය හොයලා බලලා නන්ටක කොයි තැනක සරණ කරලා තියෙනවද කියලා යෝජනා මම කරන්න කැමතියි. හොඳයි. ශ්‍රීරත්න මහත්මයා ඔබතුමාට සමුදෙන්නත් මම අවශ්‍යයි ඊට ප්‍රථමයෙන් ඔබ අපි තව කීප දෙනෙක් මට කැඳවා ගන්නත් අවශ්‍යයි වේදිකාවට. ගුවන්විදුලි වාද්‍ය ශිල්පියෙක් වෙනවා කියන එකම එවකට දැනුත් එහෙම තමයි ගොඩක් දෙනෙක් කැමති ගුවන්විදුලි වාදක මණ්ඩලයේ අනියම් වාදකෙක් විදිහට හරි සේවය කරන්න. ඒ තිබුණු වටිනාකම ඒ වටිනාකම අත්පත් කරගන්නට ඔබතුමාලාට තිබුණු කැමැත්ත දැන් මෙහෙමයි එතනදී හුඟක්ම HMB තැටි ආවා එතකොට ඒ කාලේ හිටියා පොඩි අප්පුහානේ මහත්මයා සෙල්ලදරේ කී නරාජ මහත්මයා එතකොට අශෝක මාලායකට කී නරාජ මහත්මයා ගියා ඉන්දියාවට. මොකද ඉන්දියාවේ තබ්ලිස්ලා නැතුව නෙමෙයි ගෞස් මහසර් ඒ කාලේ හොඳම සංගීතඥයා වශයෙන් රන්රන් ෂීට් එකේ නිල්වේදියේ වැඩ කටයුතු කරනකොට එතන හැමදාම එනවා අපේ අපි අතරින් විය වුණ අපේ අමරදේව ශූරින් ඒ දවස්වල ඇල්බර්ට් පෙරරා කියලා කිව්වේ. ඒ පින්තූරත් මාගාව තිබෙනවා. ඒව හරි ශ්‍රේෂ්ඨයි. මොකද ඔක්කොම එතන ඒ ගවුස් මාස්ටර්ලාගේ ගෙදර ලොකු සංගීත මඩුල්ලක්. ඉඳලා හිටලා තමයි එන්නේ හොඳ හාමෝනියම් ප්ලේයර් කෙනෙක්. ඉතින් මේ කට්ටිය එකතු වෙලා ඔක්කොම මේ වැඩ කටයුතු කරන අතරතුර මම LVB ඉස්කෝලේට යනවා. ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න පැත්තකට තියලා මෙතන ගවුස් මාස්ටර්ගේ මේ වැඩ කටයුතු බලාගෙන ඉන්නවා. ඉතින් මට හරි සන්තෝෂයක් ඇති වෙලා ඊට පස්සේ මට හිතුණා මම මේ සංගීත මේ වේකට වැටෙනවා කියලා. මම බෙනින් රැකියාවක් කරන්න උත්සාහ කරේ නෑ. ඊට පස්සේ මට ගොඩක් උදව් කරා අපේ සංගීත නිපුන් ආචාර්යතුමා සනත් නන්දසිරි මහත්මයා මම ගුවන්විදුලියේ ඩාන්සන් සිල්ලා මහත්තයාගෙන් පත්වීම ගන්නකොට මට කිව්වා උඹ කුල කැලක් නැතුව නම් එන්න එපා රසට ගහනවා වැඩක් නැහැ කියලා. මම නම්ම කිව්වා. ඔහොම කිව්වයින් පස්සේ මං අපේ ආචාර්යතුමා හම්බෙන්න ගියා සනත් නන්සිරි මහත්මයා. හම්බුණා ගා ශ්‍රියා උඹ බය වෙන්න එපා. උඹ වරෙන් මම උඹට ෆැසිලිටිස් හදලා දෙන්නම් කියලා. ඒක මගේ ගෞරවේ මං එදා ඉඳලම අදත් තියෙනවා. මං ඊට පස්සේ ගිහින් within 1 month මම එක්සෑම් එක තියලා මෙහාට ආවන් පස්සේ තමයි මට ස්ථීර পদවිය ලැබෙනවා මෙතන. ගුවන් විදුලි වාදක මණ්ඩලෙ. ඒක මම ජීවත් වෙන්න මට නඩත්තු වෙන්න ඇත්ත වශයෙන්ම මම අපිට මුදල් හදලා තියුණා මගේ තාත්තා හොඳ සංගීතඥයෙක් ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක්. නමුත් අපේ එකතු කරපු සල්ලි නෑ. ඒ කාලේ තිබුණේ ඔක්කොම ක්ලාසිකල් මියුසික්. අර දීපේ මහේ ශාක්‍ය වංශ කියන එක කානඩා රාගයේ නමුත් ඒකට බ්‍රින්දාමනී සාරංග ඉන්ටර්ලූඩ් එක යොදලා තිබුණා ගවුස් මාස්ටර්. තාරරදී දදරරි දදර එහෙම කැලක් එදෙනවා. ඒක නිසා මේක රාග හොයන්න ගියාම කානඩා රාගේ මිශ්‍ර කානඩා වුණා. බින්දාමනී සාරංගත් ඒකට යෙදිලා තියෙනවා. නමුත් රාග විස්තර හොයන්න ගියාම ලොකු සම්බෝලයක් අනාගත්තා වාගේ උඹලකට වැඩි වෙනවා මිරිස් වැඩි වෙනවා මේක හදාගන්න විදියක් නැහැනේ කාණරාගේ මොකද්ද කියලා හොයාගන්න ගියාම මාර ප්‍රශ්නය එහෙම තින් සරිමපනිසා කියන එක ශ්‍රුතිය දෙන්න මහත්මයා සී chani da da da di da da da ha da da di da da di da da da da da da da da da da da දීපේමයි සාක්‍යමන්ස රකින්නසේ පිදු ජීවිත ඒ වගේ ක්ලාසිකල් මියුසික් ඉන්ට්‍රොඩියුස් කරන්න මගේ පියා බොහොම උත්සුක වුණා. නමුත් ඊට පස්සේ ගුවන් ඉදිරියට ආවම මේව හසුරවන්න අපිට ක්‍රමයක් නැති වුණා. එතකොට හිටියේ ආරිදාස මහත්තයා අපේ අයිරිස් සීල්ල මහත්තයා එඩි මාෂගේ පුතා ඒ වගේ 6 7 දෙනෙක් තමයි මෙතන වැඩ කටයුතු කරේ. අපේ පියත් ඇවිල්ලා මේ නූර්ති ගී වැඩසටහන් උංගෝ කරගෙන ගියා. එක දවසක් ලස්සන සිද්ධියක් වුණේ මගේ අද්විතීයම හිතවත් කලාකරුවෙක් විදියා මේ කලා ශිල්පියෙක් එයා ප්‍රොඩියුසර් වුණා. ප්‍රොඩියුසර් වෙලා රෙකෝඩින් එක කරා. කරලා නෑදලා පහුවෙන්ද උදේ දැම්මා. මොකද පාන්දර හතරට තියෙන්නේ වැඩසටහන යන්න. විනාඩි දෙකෙන් වැඩසටහන ඉවර වුණා. ඒකේ තියෙන ඇනවුස්මන්ට් එක විතරයි. ටේප් දෙක මාරු කරලා ඔය මාත්‍ය අපරාධ කියන්න බෑ වාදිනේ කරා. ඒ අවසානන්නේ අවලගේ වැඩසටහන එක hina යන වැඩේ කියන්නේ මේක රී චෙක් කරලා බැරිවෙ නෑ. ටේප් දෙකෙන් ඉරේස් කරන්න ඕන එක ප්‍රචාරයට දැම්මා. ඉදේස් කරා. වැඩසටහනේ නන් ටික විතරයි තියෙන්නේ. සප්පර දෙකයි වැඩසටහන වෙන්න ආගියුමන්ට් එකක් ගියා ඊට පස්සේ පහු වෙන්න සභාවේ. මේවා හරි දීර්ඝ කතා. ඉතින් අපේ ජීවිතේදී අපි ඒ ඒ අපේ හේ ශිල්පින් එනම් සඳහන් කරන්නේ මම. නමුත් මේක හරිම ජොඩි කතාවක් වුණා මට ඒක. හොඳයි. අතර මේ එතුමන්ලා සමුදෙන්න අපිට දුකයි. එතුමන්ලා පිළිබඳ තනි තනියෙන්මත් අපිට වෙනම වැඩසටහන් කළ යුතු වෙනවා. නමුත් ඔබතුමාට අපේ වැඩසටහන తాවකාලිකව සමුදිනවා අපේ ඔබතුමාගේ සහෝදර ශිල්පීන් ඉන්න ඉඳා විමර්ශ ශවර්මාට බොහොම ස්තුතියි. අද වැඩසටහනට පැමිණලා අපේ වැඩසටහනේ කියවීම ටික දෙන්න පිළිබඳව. ඔව් ස්තුතියි මා වගේ කලාවට සම්බන්ධ මෙහෙම පාඩකයන්ව මේ වලට ගේන්න ඕනේ අපේ නන්දසිරි මහත්තයා කිව්වා වගේම මේ වැඩේ විතරක් කරගෙන වාදකයා වාදකයා කියලා නිකන් වදක තත්යකට නැතුව ඒ මහාන මේ මහත්තුරුන්ට මේ මේ ආයතනේ දැන් අපිට පේනවා මේ මේ වැඩේ කරගෙන යන්න කොච්චර අපහසුද කියලා ලියලා තියෙන දෙයක් වාදනය කරන්න නේද වෙලා තියෙන දෙයක් නේ මේක එක හුස්මට මේ වැඩේ කරනකොට මේ දක්ෂ ආදක මණ්ඩුල්ල මොනතරම් ශේෂ්ඨ වැඩක්ද කරන්න කියලා කිව්වාගේම අර පිටේ ඉන්න අයනුත් අපිට හොඳ මහාවාදක මණ්ඩලක් හදලා මේ මිනිස්සුන්ට මොකක් හරි අර්ථ සාධකයක් හරි අඩු ගන්න රුපියල් 10ක් හරි මාසෙකට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ලොකු වටිනාකමක් ඒ ගෙවල් වල ඉන්න ඇත්තන්ට කීයක් හරි ලැබෙන්න අපි මරුණන් පස්සේ හරි අනේ මගේ ස්වාමි පුරුෂයා මේ ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ උන්නයි කියලාවත් මතක් වෙයි කියලා මම කියනවා ඊළඟ ගැයුමට මා ආරාධනා කරන්නේ ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මියට ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගන්න පළමු ගීතය සංගීත නිර්මාණ ශිල්පියා තනු රචකයාත් ඒ වගේම පද රචකයාත් මම දැක්ක මේ හරිය ඉන්නවා ස්වර්ණ ගුණවර්ධන මහත්මයා. වේදිකාවට පැමිණෙනවා නම් වඩාත් හොඳයි. අපි ගුවන් සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිවේදකෙක් හිටපු සිටේසම් අධ්‍යක්ෂවරයා අපේ ගුරුවරයා මම කැමති මේ ගීතේ නිර්මාණ පසුබිමත් එක්කම ගුවන්විදුලිය වාදක මණ්ඩලත් ඔබතුමන්ලත් නිර්මාණ කරන යෙදුණු ඒ අතීතයක් තිබ්බා. ඒක සිහිපත් කරමින් ඉන්පසු අපි ගීතයට යමු. මේ ගීතේ බිහිවෙච්ච වකවානුව ගැන කතා කරනකොට ඒ කාලේ අපි වැඩි කාල සීමාවක් ගුවන්විදුලියේම ගත කළ කාලයක් තිබුණා. එතකොට අපි වැඩිපුර වැඩ කරන්නේ රැටයි උදේටයි. එහෙම වෙලාවට අපේ දිවා විවේකයේ තරමක් අපි මේ නිදාගන්න හිම ගත කරනවා කාල බිල ඉවරනාට පස්සේ. මේ වෙලාවට අපේ විවේක සුවයෙන් ගත කරන තැනට එනවා සංගීතඥයෝ. ඇවිදින්න ඔවුන්ගේ වාදනය ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. එහෙම නිරතුරුවම අපි හිටි තැනට ආපු කෙනෙක් තමයි ෂෙල්ටන්. ෂෙල්ටන් විජේසේකර එහෙම ඇවිල්ලා අපි ඉන්න තැන ඉඳගෙන ඔහුගේ සංගීත වාදනය ප්‍රැක්ටිස් කරනවා. ඔහු ඒ දවස්වල හැම තිස්සෙම හැම දවසෙම වගේ මේ විදිහට මේ වාදනය ප්‍රැක්ටිස් කරන්නට ආවා. ඒ නිසා වෙන්නට ඇති මේ ගීතය ලිව්වට පස්සේ ෂෙල්ටන්වත් ඉන්ද්‍රාණිත් මේ ගීතයට සම්බන්ධ කරගන්නට ඉඩකඩ ලැබුණේ. ඉතින් මේ ගීතය පිළිබඳව කියන්න තියෙන ලොකුම කතන්දරේ මේ මැදිරියේ මේක පටිගත කළේ මේ ගීතේ පටිගත කරන අවස්ථාවේ කීප දෙනෙක් හිටියා. මේ මැදිරියේ කීප දෙනෙක් කියන්නේ සෑහෙන පිරිසක් හිටියා. ගීතේ පටිගත කරලා පටිගත කරගෙන ගිහිල්ලා ගීතේ අවසාන අවස්ථාව වෙනකොට ඉන්ද්‍රාණිගේ ඇස්වල කඳුළු මම හුඟක් කලින්ම ඒව ඉවර කරගෙන හිටියා. ෂෙල්ටන්ගේ ඇස්වලත් කඳුළු ඒ විතරක් නෙමෙයි මේ හිටපු හැම කෙනෙක්ගම ඇස් මුල තෙත් වෙලා තිබුණා. මේක හරිය විශිෂ්ට අවස්ථාවක් හැටියට මම දැක්කා. මට ඒ සතුට තාම තියෙනවා. මම අදත් කියන්නේ ඒ ගීතය මගේ නෙමෙයි ඉන්ද්‍රාණිගේ ෂෙල්ටන්ගේ ගීතයක් කියලා. ඔබ ඉන්න වෙලාවට මම ඉතා කැමතියි. හොඳත් පොරසනහද දෙන අපේ ස්වර්ණ ගුණවර්ධන අපේ ජ්‍යෙෂ්ඨ සංවේදකයා. මේ මේ මැදිරිය හරි විශේෂ තැනක් නේ. මේකේ මෙතුමියලා ඉහළ තත්ත්වයේ ඉන්නකොට අපිට මෙහෙම ඉන්න ලැබෙ මෙහෙම ඉන්නවා කියන එකත් හරිම සන්තෝෂයට කාරණයක්. මේක මහා sannivedakayan මහා පුරුෂයන් බිහි කළ මහ වියතුන් නිතර නිතර පැමිණි තැනක්නේ. හැබැයි අපි ගුවන් විදුලියේ ඉන්න කාලේ මේ වාදක මණ්ඩලයේ අය කොරිඩේකේ යනකොටත් මුණට හම්බෙනවා ඇඟේ හැපෙනවා සත පහක ආගයක් අපිට දැනෙන්නේ. හැබැයි එළියට ගිහිල්ලා අහගෙන ඉන්නකොට මේ අයගේ වාදනයන්, මේ අයගේ වාදන කෞශලයන් වෙනම අහනකොට මේ මිනිස්සු මොනතරම් විශිෂ්ට මහා පතාක යෝධයෝද කියලා අපට හිතෙන්නට පටන් ගන්නවා. ඔවුන්ගේ සංගීත භාණ්ඩ කතා කරනවා. ඔවුන්ගේ සංගීත භාණ්ඩ අපිව ඇහැ ඇරවනවා. ඔවුන්ගේ සංගීත භාණ්ඩ අපිට තව කාලයක් ජීවත් වෙන්නට උදව් කරනවා. අන්න එහෙම මේ හැම භාණ්ඩයක්ම වාදනය කරන අය ගුවන් විදුලිය ඇතුළට එනකොටමත් ගුවන් විදුලිය ඇතුලේ පෝෂණය වෙනකොටමත් ඒ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් බවට පත් වෙනවා කියන එකයි මානම් විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි ස්වර්ණ ගුණවර්ධන මහත්මයා අද අපේ වැඩසටහනට සහභාගී වුණා. ෂෙල්ටන් විජේසේකර මම හිතන්නේ වචනයක් හරි කතා කළ යුතුයි. ඔහු මේ මේ මේක <laughs> තනු නිර්මාණයට ගිහිලා දුන්නු වේලාව වෙනම කතාවක් තියෙනවා ඒ ගීත ඇතුලේ. එතකොට හිමානන්ද මේ ගීතේ හැදුවට වඩා අමාරුයි කතා කරන්න. මේ ගීතය 1990 වසරේදී සංගීත නව නිර්මාණ වැඩසටහනකට තමයි මම නිර්මාණය කරේ. ඒකට මේ ඉන්ද්‍රාණි අක්කා මම කතා කරගත්ත වැඩසටහනට මේ මැදිරිය තුලම වාදකයෝ වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනවා මේක මුල්පදිගත කිරීමට. අ ඉතින් අපි හිතුවේ නම් විශ්වතට මේ ගීතය තරම් ඉලයි කියලා ඒ නිර්මාණ වෙලාවේදී නමුත් ඒක විශ්ව වලකට ගත්ත ගීතය. හැබැයි ඉතින් ඉන්ද්‍රාණියක් තමයි මම තව දෙයක් කියන්න මේ ඉන්ද්‍රාණියක් මම පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළා රේහා පැත්තේ බෙදටීදී මෙතෙන්ට ඇවිල්ලා එතකොට මේ තාක්ෂණ දිනුව බොහොම මදි මේ ගුවන්විදුලිය මේ ඒ කාලෙදී ඒ කියන්නේ ගුවන් මේ වාදක මණ්ඩලයත් සමගම තමයි මේ ගීත පැටිගත කෙරුනේ ට්‍රැක් පැටිගත කිරීමක් තිබුණේ ඉතින් ගුවන්විදුලිය මේ මේක පැටිගත කිරීම එකම එකම ෆස්ට් එකේදීම ඉන්ද්‍රාණියක කිව්වා ඒක මුලින් ඉඳලා අදටම. හොඳයි බොහොම ස්තුතියි මේ ගීත රචනා කළේ ස්වර්ණ ගුණවර්ධන සංගීත නිර්මාණය කළේ ෂෙල්ටන් විජේසේකර අද ගැයීමට අපි ආරාධනා කරනවා ඉන්ද්‍රාණී බෝගොඩ. Thank you. වාදනය දකුණු අතව පැත්තේ ඉඳලා ෂෙල්ටන් විජේසේකර, එස් බයිදිතිලක, දශ රත්නායක, ඉඳුනාත් නන්දසිංහ. गिटार सुशांत मधुरा पेरम bass Prasad Silva rhythm Sudha Diloksha lead बटनाला उपतिस्थ पेरेरा समग शांत समरनायक කීබෝඩ් හසන්ත ජයව සමග චාමර හපන්ගම තබ්ලා බන්දුලද සිල්වා සමග විදිත රණවීර බෙර වාදනය සුසන්ත රූපතිලක සිතාර් දිලුෂ රවින්ද්‍රනාත් ඔක්ටෝපැඩ් සිසිර ධර්මරත්න චෙලෝ නිමාසිරි කුරේ. අද සංගීතය මෙහෙවීම විශාරද රෝහණ ධර්මකීර්ති. මැදිරි මෙහෙයුම් පාලක චමින්ද සකලසූරිය ස්තුතියි ඒ වගේම එම්.එස්. හේමචන්ද්‍රසිරි චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග එස්.ඩී. අතුලසිරි කාර්මික නිලධාරී කුමාර ලියනගේ ආනන්ද පද්මසිරි ටිරෙන් ජෑස් නාද සංකල්පය හඬ මාධුර්ය අපිට ලබා දෙන්නට අපිට සහාය වුණා. චමින් බාලසූර ඇතුළු PIO TV කණ්ඩායමට බොහොම ස්තුතියි. අද මේ රූපමය අත්දැකීම ඔබට පත් කරන්න අපිත් එක්ක ඉතුවෙන් පිළිබඳව අධීක්ෂණය කළේ භාතිය ජයතිලක, නිෂ්පාදනය කළේ මාරිස්ටලා ප්‍රනන්දු, මම හිමානන්ද රාජපක්ෂ. දිනක හිරු බැස යන වේලාවක සයුරු වෙරළක හුදකලාවක ඉන්නේක කිරු බැස යන වෙලාවක සයුරු බෙරලත හුදකලාවක තරු අත් අකුරින් ලියූ පින්පතක මතක අතර තිබූ ප්‍රේමණීයම සිහිවටනය තරු අත් අකුරින් ලියා එවමි ඔබට පින්පත ඔබ සෙවන පමණින් අපට ඇති එකම සම්පත ආචාර්ය වික්ටර් රත්නායක යනි කියවන ස්වදේශී රටා ඔක්තෝබර් 20 වෙනිදා සිකුරාදා සවස් 4ට ගුවන්විදුලියේදී ඔබේ අසන සෝදානම් කර ඇත ඒ සිත ඔබ පැමිණියේ දෝ සිහිනයේ රැඳුනේ අපසරා මගේ ඉරබට තාරකා ඔබට ගැයෙන නැවුම් කුළුඳුල් ප්‍රේම ගියයි මේ